දැන් බුදුරජාණන්සේ කියනවා. දැන් ඒක අහගෙන ඉල සාරිපුත්තු සාන්තේ කියනවා. මේ අකුසල මූලය අලෝභය, අදෝසය, අමෝහය කියන එක කොහොමද අපි තේරුම් ගන්න කියලා. නැත්තම් තේරුම් ගන්න ඕනේ. සතුන් නොමර ඉන්න, හොරකම් නොකර ඉන්න, කාමීත්‍යාචාරය නොකර ඉන්න. ඉතින් ඒක අපි මෙතෙක් කතා කරපු දේවල්, ඒ වගේම අපි කමඨාන් සුද්ධ කරපු දේවල් දිහා බලනකොට අපි හිතමු කාට හරි පුළුවන් උනායි කියලා. අර හිස්තැනට යන්න සීමාවක් නැති තැනට යන්න අන්ධකාර තැනට යන්න නොදන්නා තැනට යන්න එයා හේතු ගත්තයි කියමු කාරණා තුනක් එකක් තමයි එතෙන්ට යනවා කියන්නේ ඉදිරි ගමනක් එතෙන්ට යනවා කියන්නේ කෙලෙස් අඩු තැනක් එතෙන්ට යනවා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් කියන එක කොහොම හරි ඒක නා හේතු ගත්තයි කියලා හිතමු ගුරුවරයාගේ දක්ෂකම නිසා හෝ ඒක නාගේ යෝනිසුමනසිකා නිසා තේරුම් ගත්තයි කියලා. දැන් එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට ගුරුවරයා කියනවා ඔයා ඒකේ පුළුවන් තරම් ඉඳලා පුරුදු කරන්න මේ නොදන්නා භාෂේ. නොදන්නා දේසේ. නොදන්නා දේ. එතකොට අත අතහරින්න වෙනවනේ දන්න දේ. අතහැරලා හිතන ඉන්නකොට දැන් කොයි වෙලාවක හරි ඒකේ නාට මේ හිස්තන මේ සීමාවක් නැති තැන මේ අන්ධකාරයේ ගෙවල ආයේ සද්දයක් ඇහිලා ගැස්සිලා අවදි වෙනවා. අවදි වෙච්චි ගමන් ඒ කෙනාට අනිවාර්යයෙන්ම පශ්චාත්තාවයක් එනවා. එහෙම නැත්නම් නුහුරු නුපුරුදු ගතියක් එනවා. චිකේ මේ කර්ම සද්දේ නාහුණා නම් මට ආපහු අරකෙම ඉඳ තිබ්බනේ කියලා හිතෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ වගේ විවික තැනට ආපුවාම එයා විවික තැන හිටිය බව දැනගන්නෙත් ගැස්සුණාට පස්සේ. විවික තැන ඉඳදී විවික තැන දැනගන්න බෑ. ගැස්සුණ ගමන් තියෙන චක් කවුදෝ කැස්සනේ මගේ හිත කැඩුනා. මගේ හිත ආපහු දැන් ප්‍රകൃතියටපත් වුණා කියලා බය වෙච්ච ගම එයා ඒ කැසර ද්වේෂ කරන්න පුළුවන් ආපහු එන්න පුළුවන් එකට එන්න වීම ගැන ද්වේෂ කරන්න පුළුවන් ඒ වෙනුවට ඒ ද්වේෂය මෙතන අද්වේෂයකට දාලා දැන් ඒක ඒක එයා කැස්සේ මට සමාධිය කඩන්න නෙවෙයි ඒ මගේ හිතට මොන දෙයක් හරි වෙලා මේකට එනවා මට පුළුවන් ද ඒකට පශ්චාත්තාප නොවි ද්වේෂයටපත් නොවි ඒතං සන්තං ඒතං පනීතං අධිතං උපේක්ඛා කියලා මේිට ඉස්සෙල්ලා හිටපු තැන සාන්තයි හිටපු තැන ප්‍රණීතයි ඒ උපේක්ෂාමට වේවා කියලා කල්පනාව ගන්න එයා අර මේ බාධා කරපු දේ බාධාවක් විදිහට නොසලකා උනේ අබැග්යක් කියලා හිතන්නේ නැතුව අමලියක් කරදරයක් අරියාදුවක් කියලා හිතන්නේ නැතුව මට ආයෙව මොකුත් ඕනේ මට බැරිද ආපහු අර තිබිච්ච විවේකයට යන්න කියලා මෙයා උත්සාහ කරනවා නම් එයාට සිද්ධ වෙනවා ඇහිච්ච කැස්ස අරමුණක් කරගෙන ඒ කැස්ස ඉවර වෙනත් එක්කම තමන් අර මූල කර්මත්තාන්න ගිහිලා ඕ කැස්සේ හැමාරි බලලා කැස්ස තමයි විවේකේ හැමාරි ඊට පස්සේ කැස්ස හැමාරු වෙච්චහම නැත හැමාර වෙනකොට ආයි විවේකයට යන්න පුළුවන් ඒක ඒක අවස්ථාව සද්දෙන් සද්දට යන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ කැස්ස ආව මම කැස්ස අරමුණු කරනවා හරියට කොහොමද අරමුණු කරන්නේ ආනාපානේ අරමුණු කරලා ආනාපානෙක ගෙවෙනකන් බැලුවා වගේ මන්ට මේ කරදර කරපු අරියාදු කරපු දේ කැස්සක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන් ඒක ඉවර වෙනකම්ම ඒකට ද්වේෂ නොකර අරමුණු කරනයි කියලා කියනවා ඒකට අරමුණු කරන හිටියොත් ඒක ඉවරුනාට පස්සේ හිත විවේක ගතියක තිබිච්ච බලපුරුදු මනසක් නම් ආයෙත් අර විවේකයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කමඨං සුද්ධ කිරීම මාර්ගයේ ධර්ම දේශනා මාර්ගයෙන් ඒ යෝගාවචරයා බාධාවක් ඇති වෙච්ච වෙලාවක් අරගෙන විග්‍රහ කරලා පෙන්නනවා. මට හුස්ම හතරක් පහක් කරනකොට ඔන්න මට මගේ හිත පිට යනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක කාගෙත් හැටි. දැන් පුළුවන් ද දැනගන්න හුස්ම හතරක් ගන්නකොට හිත පිට යනවා. පහක් ගන්නකොට පිට යනවා. හයක් ගන්නකොට කියලා අපි හිතමු කවුරු හරි ප්‍රකාශයක් කරනවා. එතකොට මේ හිත පිට ගියේ ශබ්දයකටද වේදනාවටද හිතවිල්ලකටද කියලා බලන්න පුළුවන්ද? ඉතින් අනිත් දවසේ ආයි කිව්වයි කියව මගේ හිත ගියේ ශබ්දයකට. ඊට පස්සේ සද්දෙකට කැඩුනනේ හිත පිට ගියානේ ඊට පස්සේ මේ සද්දේ තියේද්දිම හෝ සද්දේ ඉවරුනාට පස්සේ ආයෙත් මම ඉඳගෙන ඉන්නේ කියන එක ආයෙත් මම හුස්ම ගනිමින් හිටියේ කියන එක නැත්නම් මගේ මූල කර්පස්ථානය පිම්බීම හැකිලිම කියන එකට එන්න පුළුවන් වුණාද බැරි වුණාද? මේ සද්දී වුණාට පස්සේ මොකද උනේ? ඉතින් යා කියනවා ඒක නම් මට මතක නෑ මම බැලුවෙත් නෑ උත්සාහ කරෙත් නෑ අයින ඕක තමයි ගමන අංශුද්ධ කිරීම. අනිත් දවසෙත් යන්න කරදරයක් වුණාට පස්සේ හිත පිට ගියාට පස්සේ කලබල වෙන්න එපා. නැවතත් ඒ ඒ කලබලේ කරදරේ අරියාදු ඉවරනට පස්සේ අරමුණ පුළුවන් ද කියලා තිබිච්ච අරමුණට ගන්න නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියවට ගන්න. ඉතින් අපි හිතමනේ දවසේ ආ සපේලා උත්තරයක් දෙනවා. මම කියපු නිසා උත්සාහයක් කරා. මට ආවේ සද්දය සද්ද වුණාට පස්සේ මට ආයෙත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. ඒතකොට කියනවා දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න දැනගන්න දැනගන්නකොට නැත්නම් ආපහු ආවට පස්සේ බලනකොට සාන්ත දාන්තව ඉඳගෙන ඉන්නවද නැත්නම් අර හද්ද නිසා ඇවිස්සිලාද? ගෙදර එනකොට ගෙදර කචල්ද? පිට ගෙදර ගිහිලා ආපහු ගෙදර එනකොට ගෙදර අවුලක්ද තියෙන්නේ සාන්ත ගතියක්ද කියලා. ඉතින් යාට ආයෙ භවනා කරන්න වෙනවා. කරලා කිව්වොත් මගේ හිත පිට ගියා. ආපහු ආවා. ආවේ කයටමයි. ආවේ හුස්මටමයි. ආවේ පිම්බිමනේ. ඒක ඇත්තටම කරදර වෙලා නැහැ. ආපහු වෙයිල බලනකොට හුස්ම තියෙනවා. ආපහු වෙයිල බලනකොට පිම්බි වැකිලිම තියෙනවා. ආපහු වෙයිල බලනකොට මේ කය හිත පාත්තන්න පුළුවන්. ඒ කියන්නේ රොකට් එක පිට ගියාට ආපහු ලස්සරට බස්ස ගන්න පුළුවන්. අර වගේ එක පාරට එන්න ඇවිල්ලා ගැටිලා පුපුරලා පිච්චිලා නැහැ. ආපහු පස්සන එක බස්සන්න පුළුවන්. මේක මේ යෝගාවචරයගේ තියෙන නැත්නම් මිනිස් එක්වීම නිසා ලැබිච්ච විශාල අතිරේක ලාභයක්. ඒක යෝගාවචරයට හේතු ගන්නන්න ඕනේ. ඔයා ඔය කලබල වුණාට ඇවිල්ලා බැලුවොත් බොහෝ විට හුස්ම කලබල වෙලා නැහැ. පිම්බි මැකිලිම කලබල වෙලා නැහැ. ඉඳගෙන ඉරපු ඉරියව කලබල නැහැ. ඔයා එමීට ප්ලේන් එක ලස්සනට ලෑන්ඩ් කරනවා වගේ පිට ගිය එක ලෑන්ඩින් එක හොඳට බලන්න. යම් වෙලාවක යාට පුළුවන් නම් වාර්තා කරන්න හිත පිට ගියා ස්වාමීන් වහන්සේ මේ සද්දෙකට පිට ගියේ මං දෙතුන් සැරයක් මට වැරදුනා මේ සැරේ නම් මං හොඳට බලනකොට සද්ද ඉවරුනාට පස්සේ මගේ හිත ආයෙසරයක් ඇවිල්ලා හුස්මට දාන්න පුළුවන් හුස්ම පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා හැබැයි දැම්මට පස්සේ ආයෙත් හුස්මත් එක්කම ආයෙත් ගිහිල්ලා ආන්න අර විවේකෙට tempatකමට මගේ හිත ගියා කියලා වාර්තා කරන්න පුළුවන් ඒ ඒ යෝගාවචරයට අලගිය මුලගිය විස්තර සහිතව කැඳේ ගලබේරුවා වගේ පිට යෑම ගැනත් කතාව නතර නොකර පිට ගියේ කාපව ගන්න උත්සාහයක් කළාද උත්සාහ කරලා බලනකොට ගෙදර එනකොට නැවත ගෙදර අවුලක් නැද්ද අවුලක් නැත්තම් බුදුමේ පඬිස්සංශ කියනවා පිට යෑමෙන් කිසිම අකුසලයක් වෙලා නැහැ ඒ අකුසලයේ අහෝසි කර්මයක් පාඩපත් වෙනවා කියලා මේක තමයි භාවනා ජීවිතේ ditta ධම්ම වේදිනිය වශයෙන්ම ඒ කර්ම එතනම ගෙවලා දාන ක්‍රමය ඉතින් ඒ නිසා යෝගාවචරය ඊට පස්සේ උත්සාහ කරනවා හිත පිට යන එක නැස කරන්න බෑ. හැබැයි මට මේ අර ආනපාන දිගේ ගිහිල්ලා විවේක ස්ථානට යන්න පුළුවන්. නැත්තම් ඒ නොදන්න තැනට යන්න පුළුවන්. නොදන්න තැන ඉන්න බව දැනගන්න නම් නොදන්න බවට කරදරයක් එන්න ඕන. නැත්තම් දැනගන්න බෑනේ. දැනගත්ත ගමන් මං ආපහු එන්නේ අරමුණටද එවිල බලනකොට gedara කරදර නැද්ද? විවේකද විවේක නම් විවේක බව වාර්තා කරන්න පුළුවන් නම් ඒ පිට යෑමෙන් කිසිම අකුසලයක් වෙලා නැහැ. ඉතින් මේක පළවෙනි වතාවට යෝගාවචර දැනගන්නවා. කළු ලෑලේ රටහුණුන් ලියලා දස්තර දෙකෙන් මැකුවා වගේ අපි ඇති වෙච්ච සියලු පව් සියලු පව් නෙවෙයි ওই වෙලාවේදී සිත් වෙච්ච පව් ටික ගෙවම් කරන්න පුළුවන්. ඕක තමයි ditta dhamma vediniya වශයෙන් පව් ගෙවම් කරන ක්‍රමය. ඕක සමත භාවනාවේ නෑ. ඕක දාන සීලවල නැහැ. ඒක විපස්සනා විතරයි තියෙන හැබැයි හරියටම දැනගෙන ඒදී කරන්න ඕනේ. ඉති එහා ගිය යමක් තියෙනවා. ඒ මොකද්ද? බුදුජානනාංශයේ දේශනා කරනවා තමන්ගේ මූල කර්මස්ථානයෙන් හිත පිට ගියයි කියලා හිතමු. මම අනපානේ ඉන්න ඕනේ. මූල කර්මස්ථානේ දැන් තියෙන සද්දෙක. එතන ඉන්න වෙලාවේදී එතන සතියක් තියෙන්න ඕනේ මයි ළඟ මූල කර්මස්ථානේ සතිය නෑ කියලා. අනේ ඒක හරියම වැදගත් පළවෙනිම රැඩිකල් වාදී පළවෙනිම විප්ලවීය චින්තනය මගේ හිත අරමුණේ නෑ. හැබැයි මම දන්නවා අරමුණ මූල කර්මස්ථාන දැන් තියෙන්නේ සද්දක කියලා. මෙන්න මේ සද්දක තිබුණා කියලා සිහි කරන්න පුළුවන් ගතියට බුදුරජාණන්සේ සරති කියලා වචනයක් දෙනවා. ඊට පස්සේ යාට හොඳට පැහැදිලි කරගන්න ඕනේ මම හින්ද ඉන්න ඕනේ නම් හුස්මේ. උන් මම නිදර්ශනයක් කියන්නේ. මම දැන් ඉන්නේ සද්දක. ඒක නොවිය යුත්තක්. හැබැයි හිතේ කලබලයක් නැහැ විවරණය කරලා කියන්න පුළුවන් මම භාවනා කරන වාඩි උනේ නම් ආනපනෙට හැබැයි ඒක අහම්බෙන් වගේ දන්නේම නැතුව මම සද්දකට ගිහිල්ලා මම සද්දේ ඉඳද්දිව දැන් දන්නවා මම මගේ හැබෑ නිවහනේ නෙවෙයි ඉන්නේ මම නూరు නොපුරුත් තැනක ඉන්නේ කියලා ඒකට කිසි ලැජ්ජාවක් කිසි කිසි පශ්චාත්තාවයක් ඒකට නොදකින් කියලා ගතියක් ඒකට අරියාදු ගතියක් නැහැ ඒක විවරණය කරලා කියන්න පුළුවන් එයාට මගේ හිත මේ තැනකට ගියා කියලා ඊට පස්සේ ඒක උත්හානි කරෝති හයිලයිට් කරලා කියනවා මට වෙනද කවදාකවත් පුළුවන් කමක් තිබුණේ මට බාධා කරපු එක නා කවුද කියලා බලන්න දැන් විස්තර සහිතව කියන්න පුළුවන් සරති විවරති ව්‍යුත්හානි කරෝති ඒ නිසා පරිසරයේ පවතිනා වූ මේ තාමකාමී ගතිය නිසා මට ඉබේම අරමුණට එන්න පුළුවන්. නැවතත් අරමුණට එන්න පුළුවන් අන්න ඒ බව මම පිට ගියා මේකටයි ගියේ ඒකේ ඉඳද්දි මට තේරෙනවා කලබල වෙන්න දෙයක් නැහැ මම මෙච්චරක් මූල කර්මත්තෙන් ඈත ඉන්නේ මම මේක වෙනදනම් බය වෙනවා තක්කමුක් කරනවා තක්කමුක් වෙන්නේ මං ආපහු ආවා හැබැයි මේක කාට හරි කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒක කාට හරි දේශනා කරන්න සරති විවරති උත්ථානි කරෝති දේශේති කියලා ඉතින් ඒකටයි අපි මේ මේ සංසාරේ එකතුනේ අපේ වෙච්ච වැරද්ද තව සත්පුරුෂෙක් ගාවට ගිහිල්ලා කියනවා මං ගියනම් භාවනා කරන්න තමයි හිත පිට ගියා ගියේ සද්දෙකට අනේ මට මේ භාවනාව හොඳ නිසා හිත පිට ගියයි කියලා කලබල වුණේ නැහැ. මම දැනගත්ත සද්දක ඉන්නේ කියලා, වේදනාවක් නෙවෙයි කියලා, හිතවිල්ලක නෙවෙයි කියලා, මූල කර්මස්ථාන නෙවෙයි කියලා හොඳටම තේරෙනවා. ඒකට මට ආපහු අරමුණට එන්න පුළුවන් මෙන්න මේ චක්‍රය සම්පූර්ණ කරන්න පුළුවන් නම් කෙනෙකුට එයා ඒ අතරවාරදි කිසිම අකුසලයක් සිද්ධ වෙලා නැහැ. තීදු වෙන සියලු අකුසල් අහෝසි වෙනවා කියන්නේ. මේකට බුදුරජාණන්සේ බොහොම ලස්සන උපමාවක් දෙනවා සකුණක්ගේ සූත්‍රේ. අපි ඒක මට මතකයි කොහේ හරි වැඩමුළුවකට ඒක විතරක්ම කරා. සකුණක්ගේ සූත්‍රයේ තියෙන්නේ මේ කැටකිරිලි කියලා සතෙක් ඉන්නවා. ඒක තමයි සත්තුන්ගේ කුරුල්ලන්ගේ තාම පුංචිම සතා. කැටකුරුල්ලා කියලා අපි කියනවා. ඒකෙත් කිරිල්ලි ඊටත් වැඩිය දුර්වලයි. කැටකිරිල්ලි. කැටකිරිල්ලි පැටව දානවා ගෝයන්කිතක. දාලා ගෝයන්කිත යන්තම් පැටවුන්ට ඉදගල ගන්න පුළුවන් යනකොට ගොවිය ඇවිල්ලා ගොයන් කපනවා. එතකොට කිරිල්ලි කරන්නේ ඊට පස්සේ කෙත ගොවිය හැවට පස්සේ අර හාපු කෙතේ පස් කුලියක් යට පැටව ටික තියලා කියන උඹලට තාම ඉච්චර ගිලෙන්න බෑ. ඒ නිසා මම කෑම හොයහන එනකන් මේ පස් කුලියට හිටපන්නම් කූඩුව නෑ. කෙතේ ගොයිමුත් නෑ. ඉතින් තියලා යනවා කෑම හොයලා ඉන්න. ඔයලාට කැට කුරුල්ලා ඌව මොනක්වත් බලන්නේ නැහැ ඌ පෙන්කෙලිනවා. කැට කිරිලි තමයි ඔය තේරම කරන්නේ. ඒක ඉතින් අර මම ඉඳලා හිටලා මම කාන්තාවක්සේට ස්තුති කරන්න ඕනේ නම් වචන දෙයක් මම දාන්නේ ඔය. කැට කිරිල්ල ගැන මේ කතාව යන්නේ කොහොම හරි. මෙහෙම ඉන්නකොට එක කැට කුරුල්ලු පැටියෙකුට කඩි ගායක් එනවා. ඌට හිතෙනවා අම්මා එහෙම කිව්වට එළිය හරි අවුව පායලා තිනවා. පස්කල් පස්කොඩ උඩට ගියාම මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ කියලා. ඌ ගිහිල්ලා උඩ සෙල්ලම් කර කර ඉන්නවා සින්දු කිය කිය ඉන්නකොට මේ කුරුළු ගොයෙක් ඇවිල්ලා චස් ගාලා ගහනවා. ගහලා අරගෙන යනකොට අරුවට දේනවා කට උත්තර නෑ දැන්. ඌ ඌට බැන ගන්නවා මේක තන්නේ කර මගේ වැරද්ද. අම්මා කියපු දේ ඇහුවනම් මට මේ දේ වෙන්නේ නෑ. කාටවත් දොස් කියන්න බෑ. මගේ තමයි වැරද්ද කියනට අර මේ කුරුළු ගෝයා කාටද යකෝ කතා කරන්න කියලා අහනවා. නෑ නෑ ඔයාගේ දෝෂයක් නෑ මේක මගේ වැරද්ද. අම්මා කිව්වා අම්මා කියපු දේ අපිට තමයි මට උනේ. තෝ හිතනත් ඔගේ අම්මා කියපු දේ හිටියනම් තොට බේරෙන්න පුළුවන් කියලා මං කොතන හිටියත් තොට ගන්නවා. කියලා එහෙනම් ඔබට chance එකක් දෙනවා ඵලයන් පුළුවන් නම් ගිහලා හැංගියා මම ඔබට ආයෙසරයක් ගහනවා අරු ඇවිල්ලා ආපහු කූඩුවට යනවා දැන් මේ සැරේ කූඩුවට යනවා අම්මා කියපින්ද නෙවෙයි දැන් තාම තුවාල තියෙනවා ටික වෙලා කියන උඩ දෙනවා ආයෙසරයක් උඩට යනවා සකුණක්ගේ සූත්‍රයේ බුදුහාමර කියන කතාව උඩට වෙලා ඉන්නකොට දැන් ෆු ඇලර්ට් එකේ ඉන්නේ දැන් ඉන්නකොට කුරුළු ගෝයා ගාගෙන එනකොටම විජහාට පස්කැටි යටට යනවා කුරුළුගොය ඇවිල්ලා වදින්නේ පස් කැටේ එහෙම පොපෝ පැල්ල මැරලා යනවා. එතකොට කියනවාට දෙවෙනි සැරේ මූ ගල උඩ ඉන්නකොට ඌ කරන්නේ කඩප්පුලි වැඩක්. ජඩ වැඩක්. හැබැයි ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ. අන්නේ දෙවෙනි ඇලර්ට් එක තමයි සතිපට්ඨාන කියන්නේ සමා වෙන්න විපස්සනා කියන්නේ. අපි ඉන්නේ ආරක්ෂක තැන නෙවෙයි. අපි ඉන්නේ වල්නරබල් තැනක. අම්මා කියපු තැන නෙවෙයි. කුරුළු ගොයත් තරවඩු ගුණොත් ඔක්කො හිටියත් තොර ගහමන් අල්ලනවා කියලා තියේදී ඌ ආයෙ කරකොඩ නැගලා ආයෙ පෙන් කෙලිනවා. ආයෙ සින්දු කියනවා. එතකොට ඌට අර කුරුළු ගොයා ගහන සද්දය එනකොටම ඌ ටක් ගාලා අර ගලයට පස්කොඩට යනවා වගේ තමයි යෝගාවචර තමගේ ආරක්ෂක භූමිය දන්නවනම් ക്ഷേම භූමිය දන්නවනම් නික්ලේශී තන දන්නවනම් කොච්චර කෙලස් තැනක හිඳලා හෝ දැනගත්ත ගමන් නික්ලේශී තැන්ට යන්න පුළුවන් නම් එයාට තියෙනවා බුදු කෙනෙක් පහළ වුණේ උන් ඕකටයි. manussත්ව ප්‍රතිලාභය ලැබී ඕකටයි. ක්ෂණ සම්පත්‍ය කියන්නේ මේකයි. ධර්ම ශ්‍රවණය කියන්නේ මේකයි. සත්පුරුෂ ආශ්‍රය කියන්නේ මේකයි. පැවිද්ද කියන්නේ මේකයි. අම්මට බෑ මාව බේරන්න. කුරුළු ගෑටවත් බෑ මට ගහන්න. මම දැන් ඉන්නේ අනතුරුදායක තැනක. හැබැයි මම ඉන්නේ කන් දෙකෙන් විතරක් නෙවෙයි. හැම ඉඳුරංගෙන්ම අවදි වෙලා. මොනවාරි කරදරයක් වෙච්ච ගමන් වටපිට බැලුවේ නෑ. ටක් ගාලා උඩට යනවා. ඒක තමයි ඉබ්බා කරන වැඩේ. ඉබ්බට පුත්‍රජානද කියනවා කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ඨයානෝ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඉබ්බා තමන්ගේ ආහාර හොයාගෙන යනකොට ඔලුවත් එළිය දානවා කකුල් හතරත් එළිය දානවා වලිගෙත් එළිය දානවා යම් විදියකින් මොනවාරි කරදරයක් වෙච්ච ගමන් ඒක පාට ටක් ගාලා අර අඬු අය ඇතුළට ගත්තාට පස්සේ මුඛාඩවත් බෑ ඉබ්බව මරන්න. ඉතින් යෝගාවචරය අඬු බොම්බගෙන තමයි ඉන්නේ. කරදරයක් වෙච්ච ගමන් යා කරන්නේ අඬු අකුල ගන්න. අඬු අකුල ගත්තාට පස්සේ හිවලට බෑ ඉබ්බව මේ ගුදුරට ගන්න. ඉතින් අපි සතිපාදලේ පොඩි උන්ට ඉබ්බගේ දෙල්ලම කියලා දෙනවා. පන්තලේ පන්තියේ ටීචර් නැති වෙච්ච වෙලාවේ එක එකට කුණිත් වෙනවා විරිත් වෙනවා තරහ යනවා ඉතින් පොඩි උන්ගේ දැන් නම් මන් දන්නේ අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා. ඒකට ඒ ළමයාට කියනවා ඔයාට කවුරු හරි කොනෙක්ට් ඇව්වොත් විරිත් ඇව්වොත් අඬු පුබ්බන්න ගියොත් පරාදයි ඔයාට අඬු අකුල ගන්න එකයි කරන්න තියෙන්නේ. ඉබ්බෙක් වෙන්න කියන. ඉබ්බෙක් විලා යට ඕන දෙයක් කරන්න කියන. පේන්නේ නැහැ නේද? කොනෙක්ට් වෙනවද විරිත් වෙනවද මොනවා හිරුවත් මොනක්වත් වෙන්නේ නැහැ කියලා මේ ඉබි පාඩම උගන්ලා තියෙනවා. එතකොට අර එයාගේ අර තියෙන ප්‍රතික්‍රියා කරන ගතිය වෙනුවට තමන්ගේ කට්ට ඇතුළට තමන් හදාගත්ත අරමුණ ඇතුළට හිත ගන්න එක එතන පිට ගිය රොකට් එක ආපහු වෙලා ලස්සනට ලෑන්ඩ් කරගන්න එක දක්ෂ වුණා නම් බාහිරේ තියෙන වැස්සක් වැස්සත් උඩ ප්‍රශ්නයක් නෑ අවුව වැවුවත් ප්‍රශ්නයක් නෑ හිවලෙක් ආවත් ප්‍රශ්නයක් නෑ එයා දන්නවා එන්න ඕන තැන මේ තැන දන්නවනම් බුදුජානන්සේ සඳහන් කළ තිනවා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන තැන දන්නවනම් රජස් නැතන දන්නවනම් ക്ഷേම භූමිය දන්නවනම් ඒක ලুকু මංගල කාරණාවක් හතරක් වෙච්ච ගමන් අපි කරන්නේ අර ക്ഷേම භූමියට පසුබාන එක විතරයි. පසු බෑවට පස්සේ තමන්ට තේරෙනවා නම් විවේක වෙන්න පුළුවන් කියලා කිසිම අකුසලයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක නොදන්න කෙනා අකුසල් කරන එකෙන් එකපවක් කරගන්නවා. ඒක නැවත නැවත සිහිපත් කිරීමෙන් තවත් අකුසලයක් කරගන්නවා. මේකෙදී කරපු අකුසල් ගැන සිහිපත් කිරීමක් නැහැ. අපව දක්ෂකමක් සිහිපත් කරනවා මට මොනවා කෙරුවත් මට ඉන්න තැනක් තියෙනවා මගේ කට්ට තියෙනවා මගේ පස් කැටයට ඉඩ තියෙනවා මට මගේ ക്ഷേම භූමිය තියෙනවා කියලා ඒ ക്ഷേම භූමිය දන්නේ නැත්නම් ඒ කියන්නේ කමටහන දන්නේ නැහැ කොහේ හිටියත් මොන කරදරයක් වුණත් කමටහනට එන්න පුළුවන් ඉතින් මේක කාට හරි තේරුණා නම් නිවන් දැක්ක තමයි ආයි නිවන් දකින්න ගන්න කරදර නැවිත් ඉන්න ඕනේ නැහැ කොයි කරදරේ ආවත් එයා දන්නවා මේක මගෙන් නැති කරන්න බෑ. ඉබ්බට කට්ට නැති කරන්න බෑ. අන්න වගේ එයා ඊට පස්සේ මේක තීරුම් ගත්තගෙන ඉඳගෙනම පරියන්කේදී විතරක් නෙවෙයි භාවනා කරන්නේ. කවුරු හරි මට බයිනකොට කවුරු හරි මට ගහනකොට මට නොගැලපෙන ඉතු ගුණයක් කෙනකොට නොගැලපෙන ආහාරයක් කෙනකොට එයා දැනගන්නවා මේ කොයි එකටවත් තරහ වෙන්න ගියොත් අඬුපුප්පන්න ගියොත් විනාසයි. උඹ ආපහු අඬු අකුල ගනී. කුම්බෝ අංගාන සකේ කලාපේ. කිබ්බා තමන්ගේ කට්ටේ තමා දහම් බික්කු මනෝ විතක්කේ කවුරුත් එක්ක ගැටෙන්න හදනකොට වාද කරන්න හදනකොට මේ අඬු පුප්පන්න හදනකොට මේ ඔතනින් තමයි ඔබ පටලවා ගන්න. කරපු වැරද්ද නෙමෙයි ප්‍රශ්නේ. ආපහු අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨ යano. ඒ කරපු වැරද්ද මත හෝ අනුකිනා පුම්බන දේවල් ගැන කිසිසේත්ම තකන්න යන්න එපා. අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨ යano කිසි කෙනෙකුට රියැක් කරන්න යන්නත් එපා. බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. එතකොට නිච්ඡාතෝය කැමැත් ඊට පස්සේ යාට ආය මට මේක වේවා කියලා කියන දෙයක් නෑ අනේ මනස මට සමාව දේවා මොකක් නැහැ යාපව් තමන් ඉන්න කට්ටට ආවනම් නිබ්බා නිබ්බුතෝ පරිනිබ්බුතෝ ඒකමයි නිවන කියන්නේ ඉතින් ඒක නිසා අකුසල මූලය රාග ద్వේෂ මෝහන ඒ තුනම ප්‍රතික්‍රියා තුන කුසල මූලය කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීම විතරයි ඉතින් ඒක නිසා අපි පොඩි ළමයින්ට මේ මයින් ජායක හදලා මයින් ජායක කුඩු කැලෙතෙන් හදලා කියනවා මේ කුඩු කැලෙච්චාමගේ තමයි ඔයාට කේන්ති ගියාම කෙලෙස ඇවිදිච්චාම ඉතින් ඔයා දන්නවනේ හිතේ හුඟක් වෙලාට එහෙම වෙනවනේ ඒක හොල්ලලා බලන්න කියලා. හරි ළමයි පොඩි ළමයි හරි කැමති. හොල්ලලා කියනවා දැන් ඔක හොල්ලන්න නැද පොඩ්ඩක් ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ අර කුඩු එහෙම එල තැම්පත් වෙනවා. එතකොට අහනවා දැන් ඒක තැම්පත් වෙලා කියන්නේ හිත තැම්පත්. එහෙම නැත්නම් සමාධිය කියලා අපිට කියයි. දැන් ඔය තැම්පත් වෙන්න ඔයා මොනවද කිරුවේ? මොනවත් නොකරපු එක තමයි.